හැම දිනම අද දවසේදීත් බොහෝම ශ්‍රද්ධාවෙන් ලෝතර බුදු පියාණන් වහන්සේ අපි හැම දිනාටම සසර දුකින් එතර වීම පිණිස දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන මොහොත මේ අවස්ථාවේදී අපි දිගටම සාකච්ඡා කරගෙන ආපු කාරණා ඔස්සේ කරුණු කාරණා කිහිපයක් අපි විමසලා බලමු. අපි ධම්මසංගණික ප්‍රකරණයට අදාළව රූපකාණ්ඩයේ ඒක විදේන රූපසංගහෝ කියන කොටස අපි සාකච්ඡා කරන්න තියදුනේ. පහුගිය දේශනාව තුළ අපි කතා කළා රූපය පිළිබඳව රූපය කාමාවචර වූවක් න රූපාවචරං රූපාවචර නෙමෙයි න අරූපාවචරං අරූපාවචර ධර්මයක් නෙමෙයි ඒ වගේම පරියාපන්නං පරියාපන්න ධර්මයක් කාම භූමිය අනුව ගියපු කාම භූමිය පරියාපන්න වුණ ඒ වගේම චුති ගති වට දුක්ඛ වශයෙන් පරියාපන්න වුණ ධර්මයක් කියලා නො අපරියාපන්නං අපරියාපන්න ධර්මයක් නෙවෙයි කියන එක අනියතං අනියානිකං ඒ වගේම නියත ධර්මයක් නෙමෙයි අනියානිකං නෛර්යානික නැත්නම් නිවන පිණිස පවතින නිවනට අයත් ධර්මකුත් නෙමෙයි උප්පන්නං උපන්න ධර්මයක් ඒ වගේම සහි විඥානයේ හිවිඤ්ඤයයන් හය විඥානයකින් විඤ්ඤය වුණ ධර්මයක් එහෙම නැතුව රූපේ වෙනමම තියෙන ඇති බවට සංජානනය වෙන දෙයක් නෙමෙයි විඥාන හයකින් විඤ්ඤාය වූවා අනිච්ඡං අනිත්‍ය වූවක් කියන මෙන්න මේ කාරණා ටික පිළිබඳව අපි කතා කළා. ඒකෙදී ඇයි රූපය අනිත්‍යයි කියන්නේ කියලා කියන කාරණාව අපි ටිකක් දුරට කතා බහ කළා සාකච්ඡා කළා. රූපයේ අනිත්‍ය කතා කරනකොට රූපය අනිත්‍ය කියලා කියන්නේ ඇති දෙයක නැති වෙන බව තවත් එකක්. ඒ වගේම ඇතිවන බව නූපදීමට යන එක තවත් කාරණයක්. එතකොට ඇතිතේක නැති වෙන බව අනිත්‍ය ඇති දෙයක් නැති වෙලා යන ස්වභාවය ලෝකයේ තුල සංකත ධර්මතාවයන්ගේ නැති බව. ඔකට මම උදාහරණයකට කියන්නේ ඉස්සරහා දවසක එක මහත්මයෙක් ලංකාවට ලොකු ගම් වතුරක් ඇති වෙන වෙලාවක අපිත් එක කතා කළා ස්වාමීන් වහන්සේ අනිත්‍ය කියන එක ඇස් පනා පිට පේන්න තියෙන දෙයක්. මෙච්චර මේ වගේ හොඳට තිබුණු ගෙවල් විනාශ වෙලා ගිහින්. මේ ගෙවල් කැඩිලා බිඳිලා බොහොම ජරා ජීර්ණත්වයට පත් වෙලා බොහොම විනාශ වෙලා. අනිත්‍ය කියන එක බැලුවහම ඇස් පනා පිටම පේන්න තියෙනවා කියලා. ඒ වෙලාවේදී මම කල්පනා කළා මේ අනිත්‍ය කියන එක අපිට අස්පනා පිට පෙනෙනවා කියලා කියනකොට මේ අනිත්‍ය ඇත්තටම සංකත ධර්මයක යෙදෙන අනිත්‍යයක්. ඒ අනිත්‍ය වුණාට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අවබෝධ කරගත්ත අමාරුවෙන් අවබෝධ කරගත යුතු අනිත්‍ය නෙමෙයි අස්පනා පිට කාටවත් දකින්න පුළුවන්. මේ ශාසනයේ මේ ශාසනයෙන් බාහිරවත් ඒ අනිත්‍ය අපිට දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට නමුත් බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ අනිත්‍යක ඊට වැඩිය එහාට ගියපු අනිත්‍යයක්. මොකද අතනදී මොන ගෙවල්ද දැන් විනාශ වෙලා තියෙන්නේ, සෞත් වෙලා තියෙන්නේ, හොඳට තිබුණු ගෙදර. ඒක දැන් මෙතන තියෙන අනිත්‍ය මොකද්ද? හොඳට තිබුණු ගෙදරම දැන් මේ තත්ත්වෙන් තියෙනවා. ඒකට අපිට දැන් හොඳට තිබුණු ගෙදරක් තියෙනවා, මේ ගෙදරක් තියෙනවා. අපිට අනිත්‍ය කියන දේ මේ තුල පේන්නේ නැහැ ඇත්තටම. අපිට පේන්නේ ඇසිට ඒක වෙනස් වෙන බව මිසක මෙතනදී බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා පෙන්නපු ඇහි අනිත්‍ය, රූපේ අනිත්‍ය කියලා පෙන්නපු මේ අනිත්‍ය නෙමෙයි අපිට දකින්න තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ රූපය අනිත්‍යයි කියලා පෙන්වනවා නම් ඊට වැඩිය බොහොම ගැඹුරු තැනකින් කතා කරපු දර්ශනයක්. ඒකෙන් වැරදි වැටහීමක් ඇති කරගන්න පුළුවන් කෙනෙක් හැම තැනකම අනිත්‍යයි කියන වචනේ යොදන්නේ මේ අර්ථය කියන්නමයි කියලා. අපි ඒක පරියාය සහ නිෂ්පරියාය ભેදයකින් ගත යුතු දෙයක්. ඒක පරියායක් කියලා කියන්නේ එක ක්‍රමයකට කියනවා. නිෂ්පරියායක් කියලා කියන්නේ පොදුවේ කියනවා. එතකොට පරියායකින් අපි කියනකොට එක ක්‍රමයකින් එක සිද්ධියක් ගැන විස්තර කරනකොට ඒ පේන සිද්ධිය එක විදිහකට විස්තර කරගෙන යන්න අපිට පුළුවන්කම තියෙනවා. එතකොට ඒ සිද්ධියම තව කෙනෙකුට තවත් විදිහකට විස්තර කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. අපි ගත්තොත් මෙතන මේ තියෙන බෝඩ් එක පිළිබඳව ඉදිරිපසින් ඉන්න කෙනෙකුට ඉදිරිපස තියෙන විස්තරය විස්තර කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. මේකම පිටිපස්සෙන් බලන කෙනෙකුට ඒ පැත්තේ තියෙන විස්තරය විස්තර කරගෙන යන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඒකට කියනවා එක පරයායකට කියනවා. මේ පැත්තෙන් බලන කෙනා මේ පැත්තේ තියෙන සිද්ධිය පිළිබඳ විස්තර කරනවා මේ බෝඩ් එකේ තියෙන සිද්ධිය එක එක ක්‍රමයක්. කතා කරලා තියෙන බෝඩ් එක පිළිබඳව තමයි. ඒ වගේම පිටිපස්සෙන් ඉන්න කෙනත් මේක ගැන කතා කරලා තියෙනවා. හැබැයි මේ කතා කරලා තියෙන දෙකක් වුණාට කතා කරලා තියෙන එකම බෝඩ් එක පිළිබඳව. එතකොට මේකට කියනවා පරයාය නැතිනම් එක ක්‍රමයකට කතා කරනවා කියලා. නිෂ්පරයාය ඒක පරයායකින් ඒක ක්‍රමයකින් නෙමෙයි. පොඩ්ඩේ අපි සමස්තයක් විදිහට කියනවා මේ බෝඩ් එකක් මෙතන තියෙනවා. එතකොට දැන් මේක ඉදිරිපසින් කතා කළත් පසුපසින් කතා කළත් දෙපසින් කතා කළත් කොහෙන් කතා කරත් තනි වචනයෙන් අපිට කියන්න පුළුවන් අපි කතා කරලා තියෙන බෝඩ් එක කියලා. එතකොට ඒකට කියනවා නිෂ්පරියාය කියලා. ඒ වගේ අනිත්‍ය කියන දේත් එක එක පරයයන්ගෙන් බුදුරජාණන් වහන්සේ කතා කරපු දේශනා තියෙනවා සම්මුතිය තුල ඉන්න කෙනෙකුට බුදුරජාණන් වහන්සේ ගියේ නැහැ ලෝකයේ තුල දකින පරමාර්ථ ලෝකයේ ඉක්මවා දකින පරමාර්ථය පිළිබඳව අවබෝධ කරගන්න සුදුසු අනිත්‍යයක් කතා කරන්නේදී නැහැ. ඒ වගේම පරමාර්ථය අවබෝධ කරගන්න අවශ්‍ය වෙන කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ගියෙත් නැහැ මේ ජේතවනාරාමයේ කැඩිලා බිඳිලා යනවා, ගස්කල් ගෙවල් දොරවල් දිරලා යනවා. ඒ මට්ටමින් අනිත්‍ය දේශනා කරන්නේ දෙයක් නැහැ. ඒකට එකම අනිත්‍ය කියන ධර්මයේ බුදුරජාණන් වහන්සේ එක එක පරයයන්ගෙන් පෙන්වපු අවස්ථා තියෙනවා. එතකොට අපි ගන්නට ඕනේ නිවන් දකින්න අවබෝධ කරගන්න වෙන්නේ කොතනින් දේශනා කරපු අනිත්‍යද කියන එක. දැන් මේ ලෝකේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යනවා කියලා තියෙන රූපයක අනිත්‍ය කතා කළොත් තියෙන රූපයක් නැති වෙන බව කතා කළොත් අපිට ලෝකේ ඕනම තැනක ඕනම වෙලාවක ඕනම කෙනෙකුට ඒ අනිත්‍ය දකින්න පුළුවන්. එතකොට සමහර කෙනෙක් ඉන්න අනිත්‍ය දකින්න ගියාට පස්සේ ඒ අනිත්‍ය දකින්න ගිහලා රූප කලාප බිඳි බිඳි බිඳි බිඳි බිඳි බිඳි යන තැනට යන අනිත්‍ය දකින්න. මේ කලාප රූප කලාප සමූහයෙන් හැදිලා තියෙන මේ රූප කලාපේ ක්ෂණයක් ක්ෂණයක් පාසා වෙනස් වෙනවා. සමහර වෙලාවට උදාහරණයක් දෙනවා ටීවී එකක channel අවු වෙන්නේ නැති වෙලාවක ඩොට් ඩොට් ඩොට් ඩොට් රැටෙනවා වගේ කළු සුදු ඩොට් රැටෙනවා වගේ මේ අනිත්‍ය කියන දේ අපිට දකින්න පුළුවන්. එතකොට මේ රූප කලාප ක්ෂණයක් ක්ෂණයක් පාසා බිඳි බිඳි වෙනස් වෙනවා. රූප කලාපයක ආයුෂ කුඩා චිත්තක්ෂණ 17ක් එතකොට මෙන්න මේ විදිහට රූපේ බිඳි බිඳි බිඳි බිඳි වෙනස් වෙනවා මේ වගේ ස්වභාවයක් කියන එක අපි අද තීරණය කරනවා සහ අපි කතා බහ කරනවා මේකත් අනිත්‍යයක් හැටියට. එතකොට ඇත්තටම මේ තුලත් අනිත්‍ය වෙලාද? අපි ටිකක් නුවණින් විමසලා බලන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනිත්‍ය අපිට මේ තුල දකින්න පුළුවන් කියන එක. විශේෂයෙන්ම අනිත්‍ය සංඥා සූත්‍රය සංයුක්ත නිකාය තුනේ දැක්කන අනිත්‍ය සංඥා සූත්‍රය. ඒ වගේම අංගුත්තර නිකායේ එන හතරවෙනි භාගයේ එන මේගිය සූත්‍රය. එතකොට මේගිය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මේගිය ආමඳුරන්ට බොහොම වටිනා කාරණා ටිකක් දේශනා කරනවා. ඒක ජීවිතයට බොහොම වැදගත් කාරණා ටිකක් වෙනම කතා කළ යුතු. නමුත් ඒ සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන යමෙක් අනිත්‍ය වඩනවා නම් අනිත්‍ය වැඩි වීම තුළ අනිත්‍ය සංඥාවෙන් වාසය කිරීම තුළ ඔහුට ප්‍රකට වෙන්නේ අනාත්මය. අනාත්මය ප්‍රකට වෙනකොට ඔහුට දුරු වෙන්නේ අස්මිමානය. අස්මිමානය දුරු වෙනකොට ඔහුට ditthiව ධම්මේ නිබ්බානං මේ ditu දැමීමේම නිවන හම්බෙනවා. මේ ජීවිතයේදීම නිවන හම්බෙනවා. දැන් පෙන්නවා අනිත්‍ය බලනකොට අනාත්මය එයාට ප්‍රකට වෙන්නේ අනාත්මය තමයි අනාත්මය ප්‍රකට වෙනකොට ditthiව ධම්මේ නිබ්බානං. මේ ditu දැමීම එයාට නිවන. එතකොට අනිත්‍ය දකින්නකොට අනාත්මයක් ප්‍රකට වෙන්න ඕනේ. දැන් නිවන් දකින්න යනකොට ඒ කෙනා දැකිය යුතු අනිත්‍ය මේ කතා කරන්නේ. එතකොට එයාට අනිත්‍ය දකින්නකොට අනාත්මය ප්‍රකට වෙන්න ඕනේ. දැන් අපි ගත්තොත් රූප කලාප බිඳි බිඳි යන බව තුළ අපි දකින්න හැදුවොත් අනිත්‍ය කියන එක ක්ෂණයක් ක්ෂණයක් පාස මේ රූප කලාප බිඳි බිඳි යනවා වෙනස් වෙනවා කියන තැනකින් අපි අනිත්‍ය දකින්න ගියොත් හොඳට ගන්න එතන දකින අනිත්‍ය මොකද්ද කියලා. එතන දකින්න හදන අනිත්‍ය එතකොට ඇත්තටම සිද්ධ වෙන්නේ රූප කලාප බිඳි බිඳි යන බව දකින පුද්ගලයා මේ පැත්තේ නිට්ට වෙලා නැද්ද? එතකොට රූප කලාප බිඳි බිඳි යන බව දකින කෙනා මේ පැත්තේ ඉතුරු වෙලා ඒ කෙනාට තවත් බිඳි බිඳි යන රූපයක් හම්බෙලා. එතකොට රූපේ නම් බිඳි බිඳි යනවා තමයි හැබැයි බිඳි බිඳි යන රූපේ තියෙනවා. ඒකෙන් යාට නිදෙන්නේ දර්ශනේ ශක්තිමත් නැහැ. ඒ දර්ශනේ යාට එතනට ඒකෙන් නිදෙන තැනට යෙදෙන්නේ නැහැ. ඒක නිසා රූප කලාප බිඳි බිඳි යන බව දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඒ වගේම රූප කලාප බිඳි බිඳි යන රූපයක් එළියේ තියෙනවා. ඒ අනිත්‍ය කියන තැන අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අනාත්මය ප්‍රකට වෙන අනිත්‍යය නෑ. ඒ අනිත්‍ය දකින්න ආත්මය තියෙනවා මේ පැත්තේ. ඊට පස්සේ අපිට අපි පහුගිය වතා දේශනාව තුළ සාකච්ඡා කළා වගේ නෛච්ච මට්ටමින් ගත්තොත් නෛච්ච කියන වචනේ තුළ අනිත්‍ය නෙමෙයි අනිච්ච කියලා අර්ථ දක්වන්න හදන අනිච්ච කියන කාරණේ ගත්තොත් දැන් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති දේ ලෝකේ තියෙනවා ආස්වාද ඉෂ්ට කරන්නේ නැති කැමැත්ත ඉෂ්ට කරන්නේ නැති ඒ වස්තුව ලෝකේ තියෙනවා තියෙන වස්තුව තමයි කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්තේ. එතකොට මේ වස්තුව දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඒ කෙනාට පේන වස්තුව කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ, ආශාද ඉෂ්ට කරන්නේ නැහැ. එතකොට දැන් ඒතන පුද්ගල බව ආත්ම දිට්ඨියෙන් කරනකොට ඒ ආත්ම දිට්ඨිය වැඩි ඒ විදිහටම සිද්ධ කළා එක්කෙනා පුද්ගලයා ලෝකේ ඉන්නවා ආශාද ඉෂ්ට කරන්නේ නැති දේ දකින්න කෙනා මේ පැත්තේ ඉන්නවා. ඔය හැම දෙයක්ම යොමු වෙලා තියෙන්නේ එකම තැනකට. මේ පැත්තේ මේ පුද්ගල භව හදලා පුද්ගල භව දැඩි කරන තැනට. එතකොට අපිට හැම වෙලාවකදීම අනිත්‍ය දකින්න ගියත් අනිත්‍ය දකින්න කෙනා මේ පැත්ත ඉතුරු වෙලා නැහැ. අපිට අනිත්‍ය විදියට බලන්න ගියත් අනිත්‍ය දකින්න කෙනා මේ පැත්ත ඉතුරු වෙලා නැහැ. ඒක නිවන නිවන නිවන කියන කාරණාවට උපකාරක ධර්මයක් වෙන්න පුළුවන්. හැබැයි නිවන් දකින්න හේතු වෙන ධර්මයක් නෙමෙයි. ඒක මාර්ගයට හේතු වෙන මාර්ග සත්‍යයට යොමු වෙන ධර්මතාවයක් කියන්නේ නෙමෙයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා කතා කළේ එතනින් එහා ගියපු බොහොම පරම ගැඹීර දර්ශනයක්. ඒකව විමුක්ති මුඛ කියලා නිවනට තියෙන එක දොරටුවක් මුඛයක්. ඒකෙන් තේසුනොත් එයාට පුළුවන් නිවනට පිවිසෙන්න. එතකොට ඒක නිසා දැන් මෙතන රූපය අනිත්‍යං කියලා කියවන අනිත්‍ය වූවක්. ඒක නිට්ටය වූවක් නෙමෙයි ඒක අනිත්‍ය වූවක්. හැබැයි අපිට තියෙන්නේ අනිත්‍ය වූ තැන නිට්ටය වූ විපල්ලාස සංඥාවක්. විපල්ලාසයක් කියලා කියන්නේ පෙරළුණු සංඥාවක්, පෙරළුණු අදහසක්. එතකොට අනිත්‍ය ධර්මයේ ආරම්භය පෙරළුණු අදහසක්, විපරීත අදහසක්. එතකොට දැන් මේ සතහන තුල අද දවසේදී අපි මේ පැහැදිලි කරන්න අවශ්‍ය නිසා ගත්ත සතහනක් ඒක පැහැදිලි කරන්න කලින් අපි මතක් කළ යුතු ප්‍රධානම දේ තමයි මේ සතහන උදෙක්ම මේ කාරණාව පැහැදිලි කරන්න විතරක් ඇඳපු දෙයක්. නැතිනම් මේ තුල සියලු අදහසෝ සිතේ ස්වභාවය පිළිබඳව මේ සතහනකින් ඉදිරිපත් කරන්න පුළුවන් තරම් එක ක්‍රමවේදගත දෙයක් නෙමෙයි හිත කියන සතහන. එතකොට නමුත් මේ කාරණාව මේ කාරණා ටික තුළ මේ රූප ඇහැට රූපයක් වෙන්න සිද්ධාන්තය පිළිබඳව විස්තරයක් කරන්න මේ දේශනාවේ පැහැදිලි කරගන්න කරන්නේ උපකාරයක් කියන සමානකම සටහන් සහ සංදි සහ ඒක තේරුම් ගන්න එතකොට අපි ගත්තොත් මදුපින්ඩික සූත්‍රය තුළ එනවා එක පෙළක් චක්කුංච පටිච්ච රූපේච උපද්‍යති චක්කු විඥානං තින්න සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේතං සංජානාති යං සංජානාති තං ඊතක්කේති යං ඊතක්කේති තං පපංචේති එතකොට මෙන්න මේ විදිහට එන පෙළ තියෙනවා. අපි ගත්තොත් චක්කුංච පටිච්ච රූපේච්ච උප්පජ්ජති චක්කු විඥානං කියලා කියනකොට මෙතන විග්‍රහ කරනවා බුදුරජාණන් වහන්සේ ඇසද නිසා රූපේද නිසා චක්කු විඥානය කියලා කියනකොට මේ ඇසයි රූපයයි චක්කු විඥානයයි එතකොට ඇහැ කියලා කියනකොට හැම වෙලාවකදීම ඇහැයි රූපයයි චක්කුංච පටිච්චක්කුංච පටිච්ච රූපේච එතකොට ඇසද නිසා රූපේද නිසා උපජ්ජති චක්කු විඥාන උපදිනවා මේ චක්කු විඥානය ඇස නිසා රූපේ නිසා චක්කු විඥානයගේ ඉදීම වෙනවා එතකොට ඇහැ කියන කාරණේ වෙනම සිද්ධියක් රූපේ කියන එක වෙනම සිද්ධියක් මේ දෙන්නගේ එකතු වෙන තැනක චක්කු විඥානය යෙදෙනකොට තමයි මේ තින්න සංගති පස්සෝ කියන ස්පර්ශය කියන කාරණාව යෙදෙනවා. එතකොට චක්කුංච පටිච්ච රූපේච්ච කියනකොට ඇසද නිසා රූපේද නිසා කියනකොට ඇසයි රූපයයි. ඇහැ කියන එක අපි අහලා තියෙන අපි දන්නවා නැවත වතාවක් අපි දල වශයෙන් මතක් කරගත්තොත් ඇහැ කියලා කියන්නේ අපි කතා කරන්නේ මේ අපි දන්න අපිට නිමිති තියෙන මේ ඇහැ කියලා හඳුනන මේ තව කෙනෙක්ගේ දකින්න ඇහැවත් කණ්ණාඩියක් ඉස්සරහට ගියපුවාම කණ්ණාඩිය ඉස්සරහා අපිට දකින්න පුළුවන්කම තියෙන ඇහැ ගැනවත් නෙමෙයි අපි ඇහැ කියලා කියන්නේ. අපි ඇහැ කියලා කියන්නේ මේ ශාසනයේ බුදුරජාණන් වහන්සේ ඇහැ පනවන තැන. රූපයත් එක්කම උපදින රූපයත් එක්කම නිරුද්ධ වෙන ඒ මට්ටමින් හැදෙන ඇහැ ගැන කතා කරන්නේ. අපි කියේ අද අපිට ඇහැ ගැන යම් නිමිත්තක් තියෙනවා නම් ඇහැ ගැන තියෙන නිමිත්ත තියෙන්නේ අපිට කණ්ණාඩියකින් හෝ එහෙමත් නැතිනම් වෙන කඩදාසිකොලයක හෝ එහෙමත් නැතිනම් වෙන රූප රාමුවක හෝ දැකලා අපිට තියෙනවා ඇහැ ගැන දැනුමක් මේක තමයි ඇහැ කියන්නේ කියලා. එතකොට මේ ඇහැ ගැන දැනුම ගත්තේ මොකකින් බලලාද? ඇහැ ගැන දැනුම ගත්තේ හොඳයි රූප රාමුවක යන ඇහැ කියන එක හෝ කණ්ණාඩි ඉස්සරහට ගියපුවාම පේන ඇහැ ගැන අපි දැනුමක් ඇති කරගත්තේ එහෙම නැතිනම් ඒ ඇහැ දැක්කේ මොකෙන්ද? ඒ ඇහැ දැක්කේ ඇහැ. එතකොට ඒ දැකපු ඇහැද ඇත්ත ඇහැ ඒ මොහොතේ ඒ දකින්න හේතු කරගත්ත තමන්ගේ පැත්තේ තියෙන ඇහැද ඇත්ත ඇහැ. නැත්නම් එළියෙන් පෙනුන ඒ ඇහැද කණ්ණාඩිය ඇතුළේ පෙනුන ඇහැද අපි මේ පැත්තේ තිබුණු ඇහැද ඇත්තම ඇහැ. එතකොට අපිට හැම වෙලාවකදීම ඇහැ කියන දේ තීරණය කරන්නේ මේ මොහොතේ මේ ඇහැ බලන්න වැය වුණා නම් යම් ඇහක් මේ පැත්තෙන් ආධ්‍යාත්මික පැත්තෙන් අන්නේ ඇහැට තමයි ඇහැ කියලා කියන්නේ. එතකොට එතන අපි ගත්තොත් කලවරේ ගියොත් අපි කන්නාඩියක් ඉස්සරහට ඇහැ බලන්න කියලා අපිට ඇහැ පේන්නේ නෑ. ඒ වගේම කන්නාඩියට ටෝච් එක ගැහුවත් අපිට ඇහැ බලන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. එහෙනම් අපිට ඇහැ බලන්න නම් මොකද කරන්න සිද්ධ වෙන්නේ? අපිට සිද්ධ වෙනවා මේ ඇහැ පැත්තට ටෝච් එක ගහගෙන මේ එළිය බාහිර වස්තුවට පතිත කරලා නෑ ඒ එන පරාවර්තනාලෝකයේ ආපහු ඇහැට වත්තගෙන ඇහැ බලන්න. එතකොට ඒද අපිට ආලෝකය නිසා පෙනෙන වර්ණ සටහනක් මිසක ඇහැ කියලා කිව්වේ ඇහැ වූ රූපයක් තියෙනකම නෙමෙයි. එතකොට අපි එතන ඇහැ කියලා කතා කළේ වර්ණ සටහනකට. අද ඇහැ ගැන යම්තාක් දැනුමක් අපිට තියෙනවා නම් ඇහැ ගැන අපි දන්නවා නම් ඒ දන්න දේ ඇහැ ගැන අපි හිතන දේ ඒ හැමදේම අපිට තියෙන්නේ රූපයක් ගැන හිතනකම මිසක ඇහැ ගැන හිතනකම නෙමෙයි. ඒක රූපය, ඒක ඇහැ නෙමෙයි. එතකොට මේ ශාසනයේ ඇහැ කියලා කියන්නේ දර්ශන කෘත්‍යයට. පෙනෙන ගතියට, පෙනෙන බවට. එතකොට ඒ පෙනෙන බව රූපය ඇති කල්ලිම හටගන්න දේ ඒ වගේම රූපය නිරුද්ධ වෙනකොටම නිරුද්ධ වෙන දේ. එතකොට දැන් චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඥානං කියලා කියනකොට මේ ඇහැයි මේ රූපයයි නිසා චක්කු විඥානය උපදිනවා කියලා කියනකොට ඒ ඇහැයි රූපයයි ඇති තැනක හැම වෙලාවකදීම හිතේ පහළ වීමක් වුණා. මේ කතා කරන්නේ ඇහැට රූපයක් පෙනෙන තැන තියෙන යථාර්ථය ওই ක්‍රමයටම තමයි අනිත් ආයතන එකක් සිද්ධ වෙන්නේ. අපි අනිත් ආයතන පසුව කතා කරන්න හම්බෙන නිසා අපි මේ ගැන මේ මට්ටමින් කතා කරගෙන යන්නේ. එතකොට ඇහැ සහ රූපය කියනකොට හැම වෙලාවකදීම ඇහැ රූප දෙක ඇතිතන එක චක්කු විඥානය කියදෙනවා. ඔකට අපි උදාහරණයක් කියනවා ඇති පොලිසියක රසවාහන පොලිසියක පොලිස් නිලධාරීන් 6 දෙනෙක් හිටියොත් දැන් දෙන්නෙක් එක තැනක රාජකාරී රාජකාරී කරනවා මේ අය මේ 6 දෙනා පස් තැනක රාජකාරී කරනවා 6 දෙනා පස් තැනක රාජකාරී කරනවා එතකොට හැබැයි දෙන්නෙක් ඉන්න පුළුවන්කම තියෙන එකම තැනක පොලිස් නිලධාරීන් දෙන්නෙක් ඉන්න පුළුවන්කම තියෙන්නේ එක තැනක විතරයි. මොකද පොලිසියෙන් ඉන්නේ නිලධාරීන් 6 දෙනෙක් නිසා. දැන් ඇහැයි රූපයයි කියනකොට මෙතන දකින්න ඇහැ කියන්නේ එක පොලිස් නිලධාරියෙක්. එතකොට රූපය කියන්නේ එක පොලිස් නිලධාරියෙක්. රූපේ කියන්නේ ඇහැට ගෝචරය වෙන වැරදි කරුවා නැතිනම් අපි හිතමු රත වාහන වරදක් කරපු කෙනා කියලා ඇහැට ගෝචරය කරගන්න වැරදි කරුවා. එතකොට ඇහැ කියන්නේ එක පොලිස් නිලධාරියෙක් රූපේ කියලා කියන්නේ මේ පොලිස් නිලධාරියට ගෝචරය වෙන වරදක් කරපු රීදුරෙක් කියනකෝ කිය. එතකොට දැන් චක්කු විඥානය දකින්න තව පොලිස් නිලධාරියෙක් විදිහට. ඇහැ කියන්නේ එක පොලිස් නිලධාරියෙක්. චක්කු විඥානය කියලා කියන්නේ එක පොලිස් නිලධාරියෙක්. ඒක දැන් ඇහැ මොන පොලිස් නිලධාරියෙක් ඇහැ කියන පොලිස් නිලධාරියට ගෝචරයේ බවට පත් වෙනවා රූපේ කියන වරද කරන කෙනා. ඒකට ඇහැට ගෝචරය හැම වෙලාවකදීම රූපය. එතකොට මේ දෙන්න අතර මේ ගනුදෙනුව සිද්ධ වෙනකොට මෙතන ඉන්න අනිත් නිලධාරියා රූපේ සම්බන්ධව කිසිම දෙයක් කරන්නේ නැහැ. නමුත් එයා සාක්ෂි දරනවා මේ ඇස නැමැති නිලධාරියා කරපු මේ ක්‍රියාව නිවැරදි කියන එකට එයා සාක්ෂියක් දරනවා. යම් රසවාහන වරදක් සම්බන්ධව නඩු තීන්දුවක් දෙන්න යනකොට එතනට වැදගත්ම දේ වෙන්නේ මෙන්න මේ දෙවනි නිලධාරියා රාජ්‍ය නිලධාරියෙකුගේ දෙවනි නිලධාරියා දෙන සාක්ෂිය තමයි වැදගත්ම දේ වෙන්නේ. ඇසින් දුක සාක්ෂිය. එතකොට ඇහැයි රූපයයි අතර වෙන ගනුදෙනුව පිළිබඳව මෙයා සාක්ෂි ධර්මයි චක්කු විඥානයි. එතකොට චක්කු විඥානය කියන්නේ හැම වෙලාවකදීම හිතක් ඒ ඇහැ බිඳුණු බවට එයා දන්නවා. ඇහැ බිඳුණු බවට රූපේ ගැටිලා ඇහැ බිඳුණු බවට චක්කු විඥානය දැනගන්නවා. එතකොට ඇහැයි රූපයයි අතර තමයි ගනුදෙනුව සිද්ධ වෙන්නේ. හැබැයි ඇහැ විසින් කරපු ඒ කාරණාව හරි කියන එක පිළිබඳව චක්කු විඥාණයෙන් ඒ සාක්ෂි දරනවා. මේ ස්පර්ශයේ නැමැති නඩු තීන්දුව දෙන්න උපකාරවත් වෙන්නේ හැම වෙලාවකදීම චක්කු විඥානයෙන් නැමැති පොලිස් නිලධාරියාගේ සාක්ෂිය. එතකොට මේ නිලධාරීන් 6 දෙනෙක් ඉන්න පොලිසියක පස් තැනක රාජකාරි කරනකොට එක තැනක විතරයි දෙන්නෙකුට ඉන්න පුළුවන්කම තියෙන්නේ. ඇහැ ළඟ නම් මේ විඥානයේ යෙදුනේ එතකොට ඒ විඥාණයට නම් කළා චක්කු විඥාණය කියලා. කන ළඟ නම් මේ විඥාණය යෙදුනේ මෙතෙන්ට නම් කරනවා මේ විඥාණයට සෝත විඥාණය කියලා. ඒ වගේම නාසය ළඟ නම් ගාන විඥානය, දිව ළඟ නම් ජීවහා විඥානය, කය ළඟ නම් කාය විඥානය, මනස ළඟ නම් මනෝ විඥානය. එතකොට දැන් මේ විඥානය ඒ ඒ නමින් නම් කළේ එකම විඥාන ස්වභාවය. නමුත් මෙන්න මේ නිලධාරිය කරපු කෘත්‍ය හරි කියන සාක්ෂි දෙන නිසා ඒ නිලධාරියා යොමු කරන එක නමින්ම නම් කරනවා මේ විඥානය. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන, ජීවහා විඥාන, කාය විඥාන කියලා නම් කරාට ඒ නම් කරන්නේ මෙන්න මේ දෙන්නගේ ගනුදෙනුව මත මේ මේ ප්‍රකට වෙන ඉදිරිපත් වෙන ద్వාරයේ මත. එතකොට මෙන්න මේ දේ හැම වෙලාවකදීම චක්කු විඥානයේ මෙතනදී සාක්ෂි දරන්නේ ඇහැ පිළිබඳව විතරයි. එයාට සාක්ෂි දරන්න පුළුවන්කම තියෙන්නේ මේ ඇහැ කරපු ක්‍රියාව ඇහි දේ හරි නිවැරදි දෙයක් හැටියට විතරයි චක්කු විඥාණයට සාක්ෂි දරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මෙයා කියනවා චක්කු විඥාණය ඇහැ අධ්‍යක්ීම නිවැරදි කියලා ඇහැ බිඳුණු බවට මෙයා දන්නවා. එතකොට මෙන්න මෙතනින් මේ කාරණා ටික මේ ටිකේ ටික ඉවරයි. එතකොට කියනවා තින්නම සංගති පස්සෝ. මේ තුන් දෙනාම එකතු වුණාට පස්සේ මේ නිලධාරියයි මේ නිලධාරියයි මේ රූපයයි මේ තුන් දෙනාම යෙදුනට පස්සේ තින්නම සංගති පස්සෝ. තුන් දෙනාගේම එකතුව නිසා මොකද්ද වෙන්නේ ස්පර්ශය කියන ඵලය හැදෙනවා මේ තුන් දෙනාම එකතු වුණ තැනක ස්පර්ශය කියන ඵලය හැදලා දෙනවා එතකොට ඇසස් නිසා රූපයත් නිසා චක්කු විඥානය හැදිලා මේ තුන් දෙනාගේම එකතුව ස්පර්ශයයි එතකොට ස්පර්ශය ඇති උනේ කොහෙටද ඒ ස්පර්ශය ඇති උනේ හිතට ඇති වුණු ස්පර්ශයක් එතකොට ස්පර්ශය නිසා වේදනා සංඥා කියලා ගති දෙකක් හැදෙනවා. මේ වේදනා සංඥා දෙකට හිතනකම චේතනාව, ඒ වේදනා සංඥා දෙක පිළිබඳව දැනගන්නකම මනෝ විඥානය. එතකොට දැන් ඔන්න ඔය විදිහට ඇති වෙන સિદ્ધාන්තයක් තියෙනවා. ඔතන අපි ටිකක් තේරුම් ගන්න අවශ්‍ය කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තුළදී එක ප්‍රශ්නයක් ඇති වුණා ප්‍රශ්නයක් යමුණ එක වෙලාවකදී දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක ස්කන්ධ පංචකයකදී මේක රූපස්කන්ධය මේක වේදනාස්කන්ධය මේක සංඥාස්කන්ධය මේක සංකාරස්කන්ධය මේක විඥානස්කන්ධය කියලා වෙන් වෙන් කරලා වෙන් කරන්න පුළුවන් කමක් නැත්තේ නෑ එක ස්කන්ධ පංචකයක් තුළ මේ ධර්මතාව ටික එකතම හට ගන්නවා එකතම නිරුද්ධ වෙනවා එක හිතක් තුළ මේ ස්කන්ධයන් වෙන් කරලා දක්වන්න පුළුවන් කමක් නැහැ මේ ස්කන්ධ ටික එකතම හැදිලා එකතම නිරුද්ධ වෙනවා එතකොට දැන් මේ එකතම හතගෙන එකතම නිරුද්ධ වෙන තැනක දැන් මේ පැත්තෙන් රූපේ අස රූප චක්කු විඥාන කියන ටික වෙනම පෙන්වන ස්පර්ශය වෙනම පෙන්වන ස්පර්ශය නිසා වේදනා සංඥා හැදිලා ඉවර වෙලා ඊට පස්සේ ඒ නිසා චේතනාව හැදෙනවා කියනවා චේතනාව නිසා මනෝවිඥාන හැදෙනවා කියනවා දැන් මේ එකම චිත්තයක එකම පංචස්කන්ධයක මේ ස්කන්ධ ටික වෙන් කරලානේ තියෙන්නේ. එහෙම වුණොත් අතනට ප්‍රතිවිරුද්ධව යනවා. බුදුරජාණන් වහන්සේ එක පංචස්කන්ධයක බෙදලා දක්වන්න බෑ කියපු තැනට ප්‍රතිවිරුද්ධව යනවා මේක කියන තැනකින් එක විග්‍රහයක් ඉදිරිපත් කළා තිබුණා. ඇත්තටම ඒකෙදි අපි දැනගත යුතු තේරුම් ගත යුතු විශේෂ කාරණාවක් තියෙනවා. කොයිම වෙලාවකවත් එක ස්කන්ධ පංචකයක් තුළ රූපස්කන්ධය වෙනමත් වේදනාස්කන්ධය වෙනමත් සංඥාස්කන්ධය වෙනමත් සංඛාරස්කන්ධය වෙනමත් විඥානස්කන්ධය වෙනමත් සාකච්ඡා කරන්න පුළුවන් කමක් නැත්තේ. බෙදා දක්වන්න පුළුවන් කමක් නැත්තේ. බෙදා දක්වන්න පුළුවන් කමක් කිසිසේත් නැති තැනක මේ බෙදා දක්වන මේ ක්‍රමය තුළ හිතන්න එපා මේ බෙදලා දක්වන්නේ එක ස්කන්ධ පංචකයක් කියලා. මේ බෙදලා දක්වන්නේ ස්කන්ධ පංචකයේ සමූහයක් තියෙන තැනක ඇහැට රූපේ පෙනෙන තැනක තියෙන එක સિદ્ધාන්තයක්. ඇහැට රූපේ පෙනෙන තැනක එක අවස්ථාවක යෙදෙන ස්කන්ධ සමූහයක් ස්කන්ධ පංචකයේ ගොඩක් තමයි අපි කතා කරන්නේ. අපි උදාහරණයකට කිව්වොත් ඇහැයි රූපයයි චක්කු විඥානයයි කියලා කියනකොට ඇහැ රූප නිසා චක්කු විඥානය කියනකොට චක්කු විඥානය චක්කු විඥාන සිත ධම්මසංගණිත්කකරණේ චක්කු විඥාන සිත විස්තර කරන එක අරගෙන බලන්න චක්කු විඥාන සිතේ නාම ධර්මතා කොච්චර ප්‍රමාණයක් යෙදෙනවද කියලා එතකොට චක්කු විඥාන සිත විඥානය හටගන්න එතන වේදනාවක් නැද්ද එතන සංඥාවක් නැද්ද එතන චේතනාවක් නැද්ද එතනක් තියෙනවා වේදනා සංඥා සංඛාර කියන අනිත් ස්කන්ධ ධර්මතා ටික එතනක් යෙදෙනවා එතන යෙදුනට එතනදී ප්‍රධානත්වයේ ගන්නේ විඥාන කෘත්‍ය විතරයි චක්කු විඥානය කියන විඥානන කෘත්‍ය විතරයි එතනදී ප්‍රධානත්වය ගන්න. ඒක නිසා මේ ස්කන්ධ පංචකයක් ඇති තැනක අපි එතනදී ප්‍රධාන කරගන්නේ චක්කු විඥානය කියන දේ විතරයි. ඊට පස්සේ පින්නම් සංගති පස්සෝ කියනකොට ස්පර්ශය කියන තැනදී මේ ස්පර්ශය කියලා කියන්නේ ස්පර්ශය කියන චෛතසිකය විතරක් එක ගතියක් විතරක් වෙනම පිහිටලා තියෙනව නෙමෙයි. ස්පර්ශය කියන ගතිය ස්පර්ශය කියන ස්වභාවය ඇහැ රූප චක්කු විඥාන කියන තැන චක්කු විඥානය ඇති වෙන්න හේතු වන ස්පර්ශයකුත් එතනක් තියෙනවා. එතකොට මෙතන ස්පර්ශය කියලා සඳහන් කරන තැනක සිත් වශයෙන් බෙදෙනවා නම් ඔතන බෙදන්න තියෙන්නේ මනෝ ධාතු සිතක්. එතකොට ඒ සිතේ ස්පර්ශය කියන ගතිය ප්‍රධාන වෙනවා. ඒක නිසා ඒ හිතෙන් ගන්න ප්‍රධාන වෙන ලක්ෂණය විතරයි. ඒ හිතෙන් යම් කෘත්‍යයක් කරනවා නම් ඒ කෘත්‍යය විතරයි ගන්න. එතකොට එතනින් ස්පර්ශ වුණ ධර්මතාව ටික දැනගන්න ස්පර්ශයට යමුන සිත විතරයි. ඒකට කියනවා මනෝ ධාතු සිතක් කියලා. ඒකෝද ස්පර්ශය. ඊට පස්සේ වේදනා සංඥා කියන ගති දෙක ගත්තාම ඒක වෙනමම මනෝ ධාතු සිතක්. චේතනා ගත්තාම ඒකත් වෙන මනෝ විඥාන කියනවා මනෝ විඥාන ධාතු විපාක සිතක්. මේ සිත් ටික ඔක්කොම විපාක සිත්. දැන් මේ විපාක සිත් සමූහයක් තමයි මෙතන මේ තැන්වල තියෙන්නේ. විපාක හිතක් කියන්නේ මේක තනියෙන් පිහිටා සිටින්න පුළුවන් කමක් නැත්තේ නෑ. මේ එක හිතක අනිත් ස්කන්ධ ධර්මතා ටිකක් තියෙනවා. නමුත් ඒ හිතෙන් කරන කෘත්‍යාර්ථයෙන් තමයි මේ ටික නම් කරන්නේ. එහෙම නැතුව අපි ඔක්කොම පනවන්න ගියොත් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා යං වේදේති තං සංජානාති යං සංජානාති තං විතක්කේති යං විතක්කේති තං පපංචේති කියලා දැන් මේ විදිහේ මේ සිද්ධි ටික ඔක්කොම එක හිතක පනවන්න ගියොත් විපාක ටිකයි නව කර්ම ටිකයි ඔක්කොම අපිට සිද්ධ වෙනවා එක හිතක් ඇතුලේ පනවන්න. ස්කන්ධයි පංච උපාදානස්කන්ධයි සියලුම දේවල් එක හිතක් ඇතුලේ. ඒ විදිහට සිද්ධ කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. විපාක සිත් සමූහයක් තියෙන තැනක අපි බෙදන්න හදනවා නම් චක්කු විඥානය කියන හිත ඇතුලේ චක්කු විඥාන සිත ඇති වෙන්න කලින් වේදනාව වෙනම එකක් සංඥාව වෙනම එකක් සංඛාරය වෙනම එකක් විඥානය වෙනම එකක් කියලා බෙදන්න හදනවා නම් ඒක වැරදියි. මොකද එතනදී එහෙම බෙදන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ ටික එකටම හටගන්නේ පෙරනොත් තිබීම එකටම හටගන්න ටික. ඒ වගේම එකක්වත් ඉතුරු නැති එකටම නිරුද්ධ වෙන ටික. ඔය හිත නැතුව චෛතසිකවත් චෛතසික නැතුව හිතවත් පැවැත්මක් නැහැ මේ ටික එකටම හටගෙන එකටම නිරුද්ධ වෙන ධර්මතා ටික. එතකොට දැන් හැබැයි චක්කු විඥාන සිතනම් චක්කු විඥාන කියන්නේ තනි සිතක්. චක්කු විඥාන සිත නෙමෙයි ස්පර්ශ කෘත්‍ය කරන තැන මනෝ ධාතු සිත නෙමෙයි චක්කු විඥාන සිත කියලා කියන්නේ. ඒකත් චක්කු විඥාන සිත තුළ ආයේ ස්කන්ධ වශයෙන් බෙදලා වෙන් වෙන් කරන්න බෑ. ස්කන්ධ පංචකයේ ප්‍රවස්මක් තමයි ඒක බෙදන්න බෑ හැබැයි. එකක් ඉස්සෙල්ල එකක් පස්සේ කියලා පුරේජාත සහජාත කියලා බෙදන්න බෑ. හැබැයි මෙතන චක්කු විඥානය බෙදන්න පුළුවන් චක්කු විඥානයේ පුරේජාතයි ස්පර්ශයේ පස්චාජාතයි. මොකද ඒක සිත් දෙකක් නිසා. ඒක නිසා ඒ වගේ ඒක ආවා ටික ටික ගැඹුරු දෙයක් නමුත් ඒ ගැන ප්‍රශ්න යොමු වෙලා තිබුණ නිසා ඒ කාරණා මතක් කරොත් හොඳයි කියලා හිතුනේ. එතකොට දැන් හැම වෙලාවකදීම අපිට ඇහැ සහ රූපය ගැන කතා කරනකොට මේ ටික ඔක්කොම අපි නොදන්නා මට්ටමක තියෙන ටික. අපි ඇහැ ගැන දන්නෙත් නැහැ, රූපය ගැන දන්නෙත් නැහැ. මේ ටික සම්පූර්ණයෙන්ම අපි දන්නේ නැහැ. නොදන්න මට්ටමකමයි තියෙන්නේ. එතකොට මේ නොදන්නා මට්ටමක තියෙන දෙයට චක්කු විඥානය කියලා කියන්නේ මේ නොදන්නා මට්ටම ගැන චක්කු විඥානයේ ලක්ෂණය තමයි ඇහැ බිඳුණු එක ගැන දන්නවා. එයා චක්කු විඥානෙ හිතෙන් දන්නේ නැහැ මේ දැක්කේ මොකද්ද, ගියස්ද, දොරක්ද, මිනිස්සෙක්ද මොකක්වත් දන්නේ නැහැ චක්කු විඥානෙ. ඒකට එයා දන්නේ එකම එක දෙයයි. ඇහැ බිඳුණු ලක්ෂණය දන්නවා. ඒතකොට චක්කු විඥානයේ කෘත්‍ය තමයි මේ ඇහැ බිඳුණු බව දන්න විඥාන කෘත්‍ය දැනගන්න ලක්ෂණය කරයි. ඊට පස්සේ තින්නා සංගති පස්සෝ කියන එකෙන් ස්පර්ශයේ ස්පර්ශයේ ලක්ෂණය තමයි හැම වෙලාවකදීම චක්කු විඥාණයෙන් දැනගත්ත දේ නැවත සිතට උපද්දනවා සිතට නගන අර්ථයෙන් ස්පර්ශ වෙනවා. නැවත චක්කු විඥාණයෙන් ගෝචරය කරගත්ත දේ ආරම්භය හිතට ස්පර්ශ කරලා දෙන ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඇති වෙනවා වේදනා සංඥා කියලා ගති දෙකක්. එතකොට මේ වේදනා සංඥා කියන ගති දෙකේදී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 ඔය විපාකේ නැති කරන්න බෑ අපිට. ඔය ටික සම්පූර්ණ විපාක ධර්මතා ටිකක්. ඒකට මනෝවිඤ්ඤාණයේ ලක්ෂණය තමයි අර වේදනා සංඥා දෙක පිළිබඳව දැනගත්තකම. ඊට පස්සේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. දිට්ඨත් අභිනරූපත්ත මනෝවිඤ්ඤාණ ධාතු කියලා මේ මනෝවිඤ්ඤාණ සිතෙන් යම් දෙයක් දැනගත්තා නම් ඒක නැවත අරමුණට නැගීම වශයෙන් ඇති වෙනවා. නැවත සිතක් මනෝ ධාතු සිතක් ඒකට කියනවා දිට්ඨත් අභිනරූපත්ත මනෝවිඤ්ඤාණ ධාතු කියලා.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 මිනිස්සු, දේවල් දොරවල්, යාන වාහන රූපේ කියන තැන. මොකද ඇහැට මිනිස්සු පේනුනේ නැහැ. ඇහැට පේනුනේ වර්ණ සටහන. ඇහැට පුද්ගල පුද්ගලය පේනුනේ නැහැ. ඇහැට පේන්නේ වර්ණ සටහන. ඇහැට ගස් කොළන් පේනුනේ නැහැ. ඇහැට පේන්නේ අනාත්ම වර්ණ සටහන. ඒකෝර මේ වර්ණ සටහනේ හිටියේ නැහැ මිනිස්සු. වර්ණ සටහනේ හිටියේ නැහැ ගස් කල් දේවල් දොරවල් තිබුණේ නැහැ. එතකොට හැම වෙලාවකදීම දැන් ඇහැයි රූපයයි කියලා කතා කරන හැම තැනකදීම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 මෙහි තිබුණු මේ අනාත්ම සිද්ධිය ආරම්භය මෙයා රැස් කරගෙන තමන් හිතාගෙන ඉන්න gati ටික ඉස්සරහට දාගන්නවා. ඒතකොට මෙතනින් ගෙනල්ලා දෙන ටික තමයි මනෝවිඤ්ඤාණය දැනගන්නේ. මෙතනින් දැනගත්ත දෙයට හිතුවා ඒකල හිතන කම දැනගත්තා. හැබැයි හිතන කම දැනගන්න අපිට ආපහු ගෙනල්ලා දෙන්නේ කෙලිම මිනිස්සෙක්මයි දැනගත්තේ. හිතන හිතන දේ දැනගන්නේ. ඒ වුණාට අද අපි දැනගන්නේ මිනිස්සෙක්මයි.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 අපිට ඇහැ ඇහැ කියන තැනින් නැති කරන්න උනොත් එහෙම රූපය කියන තැනින් නැති කරන්න උනොත් විපාක ටික නැති කරන්න උනොත් එහෙම අපිට අනුපදිශේෂ නිබ්බාන සහ සෝපදිශේෂ නිබ්බාන කියලා නිවන දෙකත්තකට බෙදලා දෙආකාරයකින් කතා කරන්න බැරි වෙනවා. ඒකට අනුපදිශේෂ නිබ්බාන සහ සෝපදිශේෂ නිබ්බාන කියලා නිවන පිළිබඳව කතා කරේ දෙකට බෙදලා අපිට වෙනස් කරගන්න පුළුවන් තැනක් තිබුණා.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 එතකොට දැන් පංච උපාදානස්කන්ධයක් හදාගන්න තැනක ආමගට කරුණු පැහැදිලි කරලා දෙන එක තමයි හැම වෙලාවකදීම මාර්ගයේ ලක්ෂණය නැවත තමන්ගේ સિદ્ધාන්තේ පෙන්වන කම. එතකොට එයාට පෙන්වන්න තියෙන්නේ ඇහැ රූප දෙක ගැනම නැවත ඇහැ රූප දෙකේ අනිත්‍ය වෙන බව. ස්පර්ශය අනිත්‍ය වෙන බව. වේදනා සංඥාවගේ අනිත්‍ය වෙන බව.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 වෙන්නේ. එතකොට අපිට කතා කරන්න පුළුවන් ඒකේ මාර්ගය සහ ඵලය කියන තැන පනවන්නේ කොතනින්ද කියන මේ කාරණාව පිළිබඳව අද දවසේදී කාල වේලාව ඉස්සලා තියෙන නිසා කවුරුත් කල්පනා කරගන්න බොහොම වටිනා කුසලයක් හැම කෙනෙක්ම සිද්ධ කරගන්න යෙදුන මේ මොහොතේ යෝනිසෝ මනසිකාරාදී පවත්තලා සිද්ධ කරගත් මේ වටිනා කුසලය මේ වෙලාවේදී අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු පළමුවෙන් අපි හැම දිනකට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරපු අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේට ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලය අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙස්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ සීල කුසලයේ ඉෂ්ඨකාරකයන් දේවදන සමූහයක් වෙනවා. ඒ සියලු දෙවියන් මේ සින් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ට උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා සිනමනක් කරන්න. ඒ වගේම අද දවසේ ධර්ම දේශනා දායකත්වයේ දරනවා කඳාන පදිංචි HW හේමලතා මහත්මිය පවුලේ ඇතුළු සියලු දෙනා පවුලේ සියලු දෙනා විසින් හැම දිනම කල්පනා කරගන්න ඒ සෑම සියලු දෙනා නම මිය පරලෝකීය සීලම ඥාතීන්ටත් අපි පුණ්‍යානුමෝදනා කරනවා. ඒ දායකත්වයේ ගත්තේ සෑම සිල් දෙනා නමින් වගේම මේ පින්න සෑම සිල් දෙනා නමින් මේ පරිලෝකීය ඒ සීලම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම හැම දිනාටම මේ භාග්‍යවන්ත අවස්ථාව සලසලා දෙන්නට මේ මූලිකත්වයෙන් කටයුතු කර අපවත් වීවදාල අවසරයි. කුසල ධම්මපේ නායක මාහිමිපාණන් වහන්සේටත් මේ සීල කුසලය අපි අනුමෝදන් කරනවා. ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේටත් ඒ උතුම් සාර්ථකණීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙන්නම මේ කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා පින්නන්නම් කරන්න. ඒ වගේම ඒ කඳාන පදයෙන් CHW හේමලතා මහත්මිය ඇතුළු පවුලේ සියලුම දෙනාට ලංකා වාසී ලෝක වාසී සියලු ජනතාවටත් දුක් නිරෝගී සුවපත් භාවයේ චිර ජීවනයේ සැලසේවා මේ හැම දිනම ප්‍රධාන කරගත්ත ඒ සියලු දිනාතම ගෝර කටුව භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමිත මහා නිර්වාණ සුරේ සාක්ෂාත් කරගන්නටම මේ සියලු කුසලය හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියලා කවුරුත් අනුමෝදන් වෙන්න හැම දිනාතම තෙරුවන් සරණයි